අයිබෝවන් තෙරුවන් සරණයි සුපුරුදු පරිදි අදත් අපි ඔබගේ යාලෙන් දේට ගොඩ වැදුනේ ඔබ අප කවුරුත් ආදරයෙන් වැළඳ ගන්න ගුරු වදන් සිසු මුවින් සුසරවන සුගත පද විවරණ වැඩසටහන සමගයි පසුගිය සතියේ අපි රේරුකාණේ මහානායක ස්වාමින් වහන්සේ විසින් රචනා කරන ලද ධර්ම විනිශ්චය ග්‍රන්ථයේ ධාතුන් වහන්සේලා හැඳිනගන්නේ කෙසේද සහ ඒ සම්බන්ධව කාරණා කීපයක් මනාවට විග්‍රහ කරගනු ලැබුවා. ඉතින් වෙනද වගේම අප කෙරෙහි අනුකම්පාවෙන් සියස මැදිරි සංකීර්ණ පරිශ්‍රයට වැඩමවදාරා සිටිනවා අපගේ දේශකයන් වහන්සේ ප්‍රථමයෙන් අපි උන්වහන්සේව පාද නමස්කාර පූර්වකව පිළිගන් සිටිමු. නම කියන්නට අවසරයි අතිපූජනීය ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සි නායක ස්වාමින් වහන්සේ අවසරයි අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව ඉතාමත් ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව අපේ වැඩසටහනට පිළිගනු ලබනවා. ඉතින් සුපින්නතුනේ මං පෙර කීවා වගේම පහුගිය සතියේ අපි සාකච්ඡා කරමින් සිටියේ මේ ධාතුන් වහන්සේලා සර්වඥ ධාතුන් වහන්සේලා හැඳිනගන්නේ කෙසේද? ඒ වාගෙන් යම් ආශ්චර්යමය ස්වභාවයන් විහිදෙනවාද? ධාතුන් වහන්සේලා සොරකම් කිරීම සුදුසුද? මේ කියන කාරණාවන් පහුගිය වැඩසටහනේදී අපේ නායක ස්වාමින්වහන්සේ අපිට ඉතාමත් සරලව පැහැදිලි කරලා දුන්නා. අවසරයි අපේ ස්වාමින්වහන්සේ වැඩසටහනට ප්‍රවිෂ්ඨ වෙන්න මම මෙන්න මේ විදිහට කාරණාවක් ඔබ වහන්සේගෙන් විවරණයක් බලාපොරොත්තු වෙනවා. පහුගිය වැඩසටහනේදී අපේ ස්වාමීන් වහන්සේ අපි සාකච්ඡා කරා වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නා මේ සර්වඥ ධාතුන් වහන්සේලා ස්වකීය විදිහට ප්‍රතිහාර පාන්නේ නැහැ. මේවත් මේ ධාතු ප්‍රත්‍යයන්ගෙන් හැදුනා වූ දේවල්. මේවා මේ ප්‍රඥා ගෝචරව අවබෝධ කරගත යුතු කාරණා කියන එක. අපේ ස්වාමීන් වහන්සේ එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් උකටලී වෙන්න පුළුවන්. දැන් තථාගතයන් වහන්සේ පිරිනිවියා ගොස් අවසන්. මේ ධාතුන් වහන්සේලා කියන්නේ මේ ධාතු ප්‍රත්‍යයෙන් හැදිච්චා වූ දේවල්. එතකොට මේ කරන දේවල් උන්වහන්සේලා පිළිගන්නවාද? මේවා පිළිගැනීමක් පරිභෝගයක් නැති නිසා මේ පූජා කරන දේවල් පූජා කරන කෙනාට ඒකෙන් ලැබෙන ආනිසංසයක් තියෙනවද? මේ වගේ උකටලී ස්වභාවයක් ඇති වුණොත් අපේ ස්වාමීන් වහන්සේ. ත්වන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපේ සුගත පද විවරණ ධර්ම සාකච්ඡාව ආරම්භ කරමින් තාම වැදගත් ප්‍රශ්නයක් මතු කළේ අරවින්ද මහත්මයා පසුගිය සතියේ සාකච්ඡාවේදී අපි කතා කළා අර ධාතුන් වහන්සේලා සොරකම් කිරීම සම්බන්ධ. එහෙමයි. එතකොට එහිදීත් අපි සිහිපත් කළ කාරණේ තමයි සොරකම් කරන්නේ කුමක්ද කියන කාරණය මත නෙමෙයි අපේ චේතනාව අනුවයි අකුසලය සිද්ධ වෙන්නේ. එහෙමයි. එතකොට චේතනාව ප්‍රමුඛ වෙනවා. ඒ වගේම මේ චේතනාවෙන් අපි කරන ක්‍රියාවෙන් ලෝකෙට කොච්චර අයහපතක් සිද්ධ වෙනවද? ඒ මත තමයි අකුසලය තීරණය. එහෙමයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුසලය කියන එක තීරණය වෙන්නේ අපි බාහිරින් සිද්ධ කරන දේ නෙමෙයි එතන ප්‍රධාන කාරණය වෙන්නේ චේතනා. එනිසයි තථාගතයන් වහන්සේ චේතනාහම් භික්කවේ කම්මං වදා. චේතනාව තමයි කුසල කුසල කර්මයන් බවට පත් වෙන්නේ කියන කාරණේ දේශනා කරන්නේ. දැන් එතකොට මේ වචනේ මුල් කරගෙන මේ වාක්‍ය මුල් කරගෙන සමහරු චේතනාවයි ඒකට මූලික වෙන්නේ අනිත් ඒවා මොකුත්ම වැඩක් නැහැ කියලා අපිට එහෙම තර්කයක් ගොඩනගන්න බෑ අනිත් දේවලුත් වැදගත් වෙනවා හැබැයි ඒ ඒ අනිත් දේවල් හසුරුවන්නේ අපි චේතනාව මුල් කරගෙන ඒ නිසා ප්‍රමුඛ වෙන්නේ ප්‍රධාන වෙන්නේ චේතනාව එතකොට අපට බුදුරජාණන් වහන්සේගේ ගුණයට ගරු කිරීමේ පුද පූජා පැවැත්වීමේ අවංක සද්ධාවෙන් සහ ප්‍රඥාවෙන් යුක්ත යහපත් චේතනාවක් ඇති වෙනවා ඒ චේතනාව ඇති වූ සැනින්ම එතනත්තාට ප්‍රබල කුසලයක් ඒත් එක්කලා සිද්ධ වෙනවා. එතකොට අර ක්‍රියාව සම්පූර්ණ කිරීම තුළ තවත් දේවල් ටික සිද්ධ වෙනවා. එහෙමයි. එතකොට මේ දෙකම එකතු වුනහම තමයි මේ මේ කාර්ය වඩා ප්‍රබල වෙන්නේ. නමුත් හුදෙක් මේ චේතනාව පමණක් ඇති වුණා වුණත් එතත්දී ශක්තිමත් කුසල් සිතක් තමයි ජනිත වෙන්නේ. ඒකට අපි දෙන දේ බුදුරජාණන් වහන්සේ පිළිගත යුතුයි කියලා එකක් නැහැ. එහෙම පිළිගෙන උන්වහන්සේ වළඳනවා නම් ඒ වැළඳීම නිසා උන්වහන්සේගේ බුද්ධ ශරීරය පෝෂණය වෙනවා නම් ඒින් අපට අතිරේකව අපේ කුසලය කුසල විපාකය ප්‍රබල වෙන්නට එකතු වෙන යම් ශක්තියක් තියෙනවා. නමුත් ඒක අපට ලැබුණත් නොලැබුණත් අපේ චේතනාව වශයෙන් අපි සිද්ධ කරගන්න කුසල චේතනාවෙන් අදාළ කර්ම ශක්තිය ගොඩනැගෙනවා. දැන් මේක අපි තේරුම් ගන්නට ඕන මේ විදිහට මේ සම්බන්ධව රේරුකාණේ මහානායක හාමුදුරුවෝ ධර්ම විනිශ්චය ග්‍රන්ථයේ 11 වෙනි ප්‍රශ්නය සම්බන්ධව මේ විදිහට උන්වහන්සේ පැහැදිලි කරනවා. පිළිගැනීම හා නොපිළිගැනීමත් පරිභෝග කිරීම හා නොකිරීමත් පූජා කරන්නහුට පින් සිදුවීමට හා නොවීමටත් පින මහත් වීමට හා කුඩා වීමටත් කරුණක් නොවේ. පිනවනාහි කරන තැනැත්තා තුලම ඇතිවන දෙයක් මිස පිටතින් එන දෙයක් නොවේ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් වදාරා තිබෙන්නේ ඒ ඒ පුද්ගලයා තුල ඒ ඒ දේ සිදු කිරීම වශයෙන් ඇතිවන චේතනාවම කුසල කුසලය වන බවය. පූජා කරන්නහුට ලැබෙන පින වූ කුසල චේතනාවම පූජා කරන වෙලාවේදීම ඇතිවන්නකි. පිළිගැනීම හා පරිභෝග කිරීම පසුව සිදුවන කරුණය. ඒවා සිදුවන්නට කලින් පූජා කිරීමේ පින සිදු වී ඉවරය. පිළිගැනීම පරිභෝග කිරීම සිදු වූවත් නොවත් කලින් ඇති වූ කුසල චේතනාවට ඒවායින් සිදුවන අමුත්තක් නැත. තථාගතයන් වහන්සේගේ පිළිගැනීමක් හා පරිභෝගයක් නැතිකමින් පූජා කරන්නහුගේ පිනට කිසි හානියක් නැති බව කිව යුතුය. පිළිගැනීම හා පරිභෝගය ඇතිවන පරිදි ජීවමාන බුදුන් වහන්සේට කරන පූජාවෙන් හා අජීවමාන බුදුන් වහන්සේට කරන පූජාවෙන් පූජා කරන්නහුගේ සිත සමනම් සමානි සංසයක් ලැබෙන බව තිට්ඨන්තේ නිබ්බුතේ ചാපි සමේ චිත්තේ සමං පලං යන විමානවත් දේශනාව අනුව කියයි. එහෙමයි. එතකොට විමානවත් විහි ගාතාවක් එනවා තිත්තන්තේ නිබ්බුතේ ചാපි සමේ චිත්තේ සමං ඵලං චේතෝ පසාද හේතුම්හි සත්තා ගච්ඡන්ති සුද්ධ. එතකොට ජීවමාන බුදුරජාණන් වහන්සේටත් පිරිණිවියාව බුදුරජාණන් වහන්සේටත් සමාන සිතින් පැහැදුණු සිතින් බුදුගුණ සිහි කරගෙන අපි පූජා කරනවා නම් සමේ චitte සමන් පලං ඒ සමාන සිතට සමාන ඵලයක් ඇති වෙනවා. එහෙමයි. සිත සමාන නම් ප්‍රතිඵලය සමානයි. ඒකේ වෙනසක් නැහැ. එහෙමයි. ඒක එහෙම වෙන්න ඕනේ සමාන සාධකයේදී සමාන ඵලය ඇති වෙන්න. එතකොට ඒ නිසා චේතෝ පසාද හේතුම්හි සත්තාගච්ඡන් සුගති. ඒ සිත පහදවා ගැනීම හේතුව නිසා සත්‍යය සුගතිගාමි වෙනවා. එතකොට ඒ අනුව කල්පනා කරලා බලනකොට අපිට පැහැදිලිව පේනවා අපේ චේතනාව අනුව චිත්තප්‍රසාදය අනුව බුදුගුණ සිහි කිරීම අනුව අපිට ඒ කුසලය එතන සම්පූර්ණ වෙනවා. ඒකට පිළිගත්තද නොගත්තද කියලා අපිට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. එහෙමයි. නමුත් දැන් කුසලයේ තව මෙහෙම පැත්තක් තියෙනවා. අපි තේරුම් ගන්නට ඕන කුසලය විපාක දෙන අවස්ථා දෙකක් තියෙනවා. ප්‍රතිසන්දි විපාකය සහ ප්‍රවෘත්ති විපාකය. එතකොට ප්‍රතිසන්දි විපාකය ප්‍රවෘත්ති විපාකය කියන දෙකට අපි කුසලය සිදු කරන අවස්ථාවේ පවතින අර මානසික తත්වය සහ භෞතික ක්‍රියාවලියේ යම්කිසි සහදායකත්වයක් පවතින බව පෙනෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් යම්කිසි කෙනෙකුට සතෙක් මරන්න හිතෙනවා. එහෙමයි. සතෙක් මරන්න හිතුණට ඒ තනත්තා ඒ අකුසල චේතනාව යටපත් කරගන්නවා මරන්නේ නැතුව. එහෙමයි. දැන් මරන්න හිතිලා අපි හිතමු කොල්ලකුත් අතට ගන්නවා. නමුත් මේක අකුසලයක් මේකෙන් හානියක් වෙන්නේ කියලා ඒක නොකර සිටිනවා. එහෙමයි. එතකොට දැන් එහෙම නොකර සිටියොත් එතනදී අර චේතනාව පහළ වෙලා තියෙනවා මානසික වශයෙන්. හැබැයි ක්‍රියාව සම්පූර්ණ වෙලා නැහැ. එහෙමයි. එතකොට මොකද වෙන්නේ? අපිට අර අකුසල චේතනාව අනුව අපේ හිත දූෂ වෙනවා. හිත දූෂ වෙනවා. හැබැයි ඒ කර්මය සම්පූර්ණ වෙන්න අවශේෂ කටයුතු ටික සිද්ධ වෙලා නැහැ. සතෙක් වීම, සතෙක් බව දැන ගැනීම, වදක චේතනාව, උපක්‍රමයක් යෙදීම, ඒන් ඝාතනය. එතකොට මේ සතෙක් වීම සතෙක් බව දැන ගැනීම වදක චේතනාව ඒ ටික ඔක්කොම ඇති වෙලා තියෙනවා. උපක්‍රම යෙදීම සහ ඒන් ඝාතනය කියන මේ කාර්ය සිද්ධ වෙලා නැහැ. සිද්ධ වෙලා නැත්නම් එහි භෞතික ක්‍රියාවලිය යම් ඌනතාවයක් තියෙනවා. එතකොට ඊබඳු කර්මයක අර චේතනාවෙන් කරන්න පුළුවන් වෙන්නේ අපේ හිත දූෂ්‍ය කරන්නට පුළුවන්. එතකොට මරණාසන්න මොහොතේ දූෂ්‍ය සිත මතුනොත් දුගතිගාමී වෙන්නට පුළුවන්. හැබැයි ඒකෙන් අපිට සසර ගමනේ අකල් මරණ ඇති කරන්නේ නැහැ. එහෙමයි. අකල් මරණ ඇති කරන්නේ නැත්තේ ඇයි? අර සතා ඝාතනය නොකළ නිසා. දැන් අපි බුද්ධ පූජාව ගත්තහම මහානායකහරු මෙතනදී පැහැදිලි කරන කාරණේ ඉතාම සූක්ෂමයි. බුද්ධ පූජාවේදී බුදුහාමුදුරුව පිළිගන්න නොසිටියට ඔය අපි මානසිකව සහ භෞතිකව කෙරෙන්න ඕන සියලුම ක්‍රියාකාරකම් එතන කෙරෙනවා. එහෙමයි. ඒ කියන්නේ දැන් බුද්ධ පූජාවක් තියන්න ඕන කියලා චේතනාව විතරක් ඇති කරලා නිකන් ඉන්නව නෙමෙයි. ඊට පස්සේ අපි ද්‍රව්‍ය සකසනවා. ආහාර පාන පිළියෙල කරනවා. පිළියෙල කරලා ඒවා බඳුන් වලට බෙදනවා. බෙදලා ගෙනහිල්ලා තැන්පත් කරනවා. එතකොට බුද්ධ පූජාවක් පවත්වන්නට ඕන කියන සිතුවිල්ල ඇති වුණා. බුදු ගුණය සිහිපත් වුණා. ඊට අනුව ආහාර පාන සකස් කළා. බුදු ගුණ සිහිපත් කරගෙන ගෙනහින් පූජා කළා. එතකොට අපෙන් කෙරෙන්නට ඕන මානසික සහ භෞතික ක්‍රියාවලිය සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ සම්පූර්ණ වුණාම ඒ කුසලය මරණාසන්න මොහොතේ සිහිපත් වුණොත් සුගතිය උපදින්නටත් හේතු වෙනවා. දැන් අර දානේ පිළියෙල කළා, සකස් කළා, ගෙනහිල්ලා පූජා කළායි භෞතික ක්‍රියාවක් සම්පූර්ණ ඒ නිසා සසර ගමනේ ආහාර පාන ලබන්නට ඒ කුසල හේතු. දැන් අපි හිතමු මෙහෙම යම්කිසි කෙනෙක් ස්වාමීන් වහන්සේ නමකට පහදිනවා. පැහැදිලා දානේ ටිකක් දෙන්න ඕන කියලා බලවත් කුසල චේතනාවක් ඇති වෙනවා. හැබැයි කවර හෝ හේතු නිසා එතනත් අර දානි සකස් කරගන්නට අවකාශයක් ලැබෙන්නේ නැහැ. එතකොට ඒ දානේ දෙන්නට අවකාශයක් නැතුවම ඔහු මරණයටපත් වෙනවා. හැබැයි මරණයටපත් වෙන අවස්ථාවේදී අර හාමුදුරුවන්ට දානේ ටිකක් දෙන්න ඕන කියලා හිතපු යහපත් චේතනාව මතුවෙනවා. මතුනොත් ඒ කුසල චේතනාවට අනුව එතනත සුගතිය උපදින්නට පුළුවන්. හැබැයි එතනතට ආහාර පාන ලැබෙන්න ඒ කුසලයේ හේතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රතිසන්දිය සඳහා ඒ හේතුණට භෞතික වශයෙන් ඔහු වෙත ආහාර පාන සැපෙන්නට ලැබෙන්නට අර කර්ම ශක්තිය හේතු වෙන්න. ඒකයි අපි අර මුලින් කිව්වේ කුසලයේ විපාකයේ කොටස් දෙකක් තියෙනවා ප්‍රතිසන්ද විපාක සහ ප්‍රවෘත්ති විපාක. ප්‍රතිසන්ද විපාකයේ මානසිකව ඇතිවෙන ස්වභාවයත් එක්කලා බලපාන ප්‍රවෘත්ති විපාකයට විශේෂයෙන් බලපාන්නේ අර භෞතික ක්‍රියාවන්. එහෙමයි. එතකොට දැන් අර තැනත්ත හාමුදුරන්ට දාන දෙන්න ඕන කියලා හිතනකොට මානසික ක්‍රියාවලිය සිද්ධ වෙලා තියෙනවා. හැබැයි භෞතික ක්‍රියාවලිය ඔහු අතින් සිද්ධ වුන්නේ නැහැ. හැබැයි බුද්ධ පූජාවකදී මානසික ක්‍රියාවලියයි භෞතික ක්‍රියාවලියයි දෙකම සිද්ධ වෙලා තියෙනවා. අපි පූජා කරපු දාන ටික වළඳන්න බුදුහාමුදුරුවෝ ඉන්නවද නැද්ද කියන එක ඒක එතනට අදාළ වෙන කාරණයක් නෙමෙයි. අපේ ස්වාමීන් වහන්සේ අවසරයි. ගොඩාක් කට්ටියන්ට ওই හිත අපහැදෙන තැනක් ওই තැන. දැන් අපි ස්වාමීන් වහන්සේ නමකට චීවරයක් පූජා කරත් මේ ස්වාමීන් වහන්සේ මේක අඳිනවාමද පරිභෝග කරනවාමද අපි ස්වාමීන් වහන්සේට යම්කිසි පූජා ද්‍රව්‍යයක් දුන්නත් ස්වාමින් වහන්සේ මේක පාවිච්චි කරනවාමද පරිභෝග කරනවාමද අපරිසිත කිලුට වෙනවා නේද අපේ ස්වාමීන් ඒ වෙන්නේ අර කුසලයට අදාළ කොටස මොකක්ද අදාළ නොවන කොටස මොකක්ද කියලා පැහැදිලි කරගන්නට බැරි වීම නිසා. ඒ කියන්නේ අනිත් කෙනා ඒක හරියට පාවිච්චි කරනවද නැද්ද කියලා සොයා බැලීම ලෝකය සම්බන්ධව යම් යම් දේවල් කලබනාකරණය කිරීමේදී වැදගත් වෙනවා. ආයතනයක් පරිපාලනය කරනකොට රටක් පාලනය කරනකොට ලෝකයකට යහපතක් කරනකොට එතකොට ඒ අය නිවැරදි මඟට හසුරුවනකොට අපිට වැදගත් වෙනවා මේ අපි දෙන දේවල් ඒගොල්ලෝ හරියට පාවිච්චි කරනවද නැද්ද ඒවා අයථා විදිහට අවභාවිත කරනවද ඒවා සොයන්න ඕන බලන්න ඕන ඒවට නීති සම්පාදනය කරන ඒ ලෝකයේ සැකසීම සම්බන්ධ. හැබැයි අපි දේවල් පරිත්‍යාග කිරීම කියන කාරණය තුල වැදගත් වෙන්නේ අර අපේ චේතනාව සහ අපේ ක්‍රියාව. එහෙමයි. හැබැයි අපේ චේතනාව සහ අපේ ක්‍රියාව හැසිරවීමේදී එය වඩා අර්ථ සම්පන්න විදිහට ලෝකෙට වැඩි යහපතක් වෙන හැටියට හසුරුවන්න අපි බුද්ධිමත් වෙන්න ඕනේ. හැබැයි ඒක සොයන්න නැත්තේ පූජා කිරීමෙන් පස්සේ නෙමේ කල් ඇතිවයි. දැන් අද මේ දෙක පටලවාගෙන. ඒ කියන්නේ හාමුදුරුවෝ මේක පාවිච්චි කරයිද, හාමුදුරන්ට මේක ප්‍රයෝජනයිද, මේක දුන්නොත් උන්වහන්සේ මේක විකුණයිද, ඒව හිතන්න ඕනේ දීලා ඉවරලා නෙමෙයි. දෙන්න කලිනුයි. ඒ දෙන්න කල ඒකයි විමසා බලා දන් දෙනවා කියන්නේ. එතකොට උන්වහන්සේට අපි වැඩකට නැති ප්‍රයෝජනයකට නැති දෙයක් දීලා ඊට පස්සේ මොකක්ද ඒකෙන් කරන්න කියලා අපි කලබල වෙලා ඇති තේරුමක් නැහැ. එහෙමයි. එහෙමනම් ඇයිද ප්‍රයෝජනයක් නැති දේ දුන්නේ? ඇයිද ගෙනින් ගොඩ ගැවේ? එතකොට ඒ පැත්ත බැලුවෙන් පස්සේ අපිට පේනවා කුසල තෘෂ්ණාව. එහෙමයි. මට සැප විඳින්න, මට සැප ලබන්න දැන් අපි හිතමු අටපිරිකර ගෙනින් ගෙනින් හාමුදුරන්ට පූජා කරනවා. එතකොට දැන් ඔය පූජා කරන ඔක්කොම අටපිරිකර ටික උන්වහන්සේට ඇඳගෙන ඉන්නට පුළුවන් කමක් නැහැ. එතකොට ඇයිද මේ අටපිරිකර උන්වහන්සේට අවශ්‍යතාවයක් නැතුවත් ඇයිද අටපිරිකර පූජා කරන්න උන්වහන්සේ ගැන හිතලා නෙමෙයි මගේ කුසලය වැඩි කරගන්න කියන අදහස. ඒකට ඒ ආත්ම තෘෂ්ණාව මතුනහම අපිට පූජා කළ යුතු දේ නොකළ යුතු දේ මොකක්ද කියලා තේරෙනවා. එතකොට ප්‍රතිග්‍රාහකයා ජීවමානව ඉන්නවා නම් ස්වාමින් වහන්සේ නමක් හරි ගිහියෙක් හරි සතෙක් සිව්පාවෙක් හරි කවුරු හරි මේ ජීවත්ව ඉන්න කෙනෙකුට අපි යම් පරිත්‍යාගයක් කරනවා නම් ඒ ජීවත්ව ඉන්න කෙනාගේ අවශ්‍යතාවයේ සපිරීම ඒතනත්තාට යහපතක් වීම ඒතනත්තාට සුවයක් ඇතිවීම එතකොට ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන දෙන්න කලින් එතකොට සිතලා බලන්න ඕන මොකද්ද ප්‍රයෝජනවත් වෙන්නේ මොකද්ද වැදගත් වෙන්නේ මොකද්ද අවශ්‍යතාවය ඒක සොයා බලා අපිට පූජා කරන්න පුළුවන්. එතකොට ඒක පස්සේ අපි කල්පනා කරලා අපරාධය අපි දීපයක ප්‍රයෝජනයක් ගන්න නැහැනේ. ඒක වැඩක් නැහැනේ. ඒක අහවලාට දීලානේ. ඒක විකුණලානේ කියලා පස්සේ කල්පනා කිරීමෙන් අපි නිකන් හිත දූෂ්‍ය කරගන්නවා විතරයි. ඒ නිසා විමසා බලා දන් දෙනවා කියන්නේ දන් දීලා විමසන එක නෙමෙයි. දන් දීලා මොකක්ද ඒකට කළේ කියලා විමසන එක නෙමෙයි. කලින් විමසා බලන්න ඕන මොකක් දුන්නොත්ද ප්‍රයෝජනවත් වෙන්නේ. මොකක් දුන්නොත්ද යහපතක් වෙන්නේ. එහෙම නැත්නම් අපිට පුළුවන් වෙන්න ඕන තමන්ට කුසලය સિદ્ધ කරගන්න තමන් දුන්නා නම් එතනින් විතරක් නවතින්න. හැබැයි අනිත් කෙනාටත් යහපතක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් කල් වෙලා ඇතිව සොයා බලන්න ඕන මොකද්ද අවශ්‍යතාවය. එතකොට මේ දෙපැත්තම සපුරෙන හැටියට අපිට දන් දෙන්න පුළුවන් නම් වඩා යෝග්‍යයි. ඉතින් බුද්ධ පූජාවක් වගේ දෙයකදී අපිට ප්‍රතිග්‍රාහකයාට කොහොමද යහපත වෙන්නේ කියලා එතන විමසන්නට දෙයක් නැහැ. මොකද ප්‍රතිග්‍රාහකයා නැති නිසා. එතකොට අපේ පැත්ත සම්පූර්ණ වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ගුණය සිහිපත් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේට උචිත දෙයක් වෙන්නට ඕන. මොකද ඒවා අපේ පැත්තෙන්, දායකයාගේ පැත්තෙන් සම්පූර්ණ වෙන්න ඕන කාරණා. එතකොට තමන්ගේ පැත්තෙන් සපිරෙන්නට ඕන කාරණා ගැන නුවණින් විමසා බලලා හිත සකස් කරගෙන ද්‍රව්‍ය යෝග්‍ය විදිහට සකස් කරගෙන පූජාව කළාම පිළිගත්තත් නැතත් අපේ චේතනාව සහ ඒ භෞතික ක්‍රියාවලිය එතන පූර්ණත්වයටපත් එහෙමයි. අපි ඉක්මනින්ම ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙලා නැවතත් සම්බන්ධ වෙනවා. අපත් සමගම රැඳී සිටින්න. අපි නැවතත් සම්බන්ධ වෙනවා. අපේ ස්වාමින් වහන්සේ අපිට දේශනා කරමින් විවරණය කරමින් සිටියේ මේ චේතනාව කොයි විදිහටද සම්බන්ධ වන්නේ කුසලයේ සහ සමග අපේ ස්වාමින් වහන්සේ මේ චේතනාවම නම් කුසලයේ ඇතිකරන්න මූලික හේතුව මොකටද අපි මේ දන් පැන් දෙන්නට වස්තුව වේදම් කරන්නේ? පුණ්‍ය කර්ම කරන්නට වස්තුව වේදම් කරන්නේ? කය වෙහෙස කරන්නේ? මහන්සි වෙන්නේ? සමාජ වටපිටා හදන්නේ? අපිට චේතනාවෙන්ම හිතලා පින රැස් කරගන්න බැරිද? ඔව් ඇත්තටම දැන් ওই විදිහේ ප්‍රශ්නයක් අපට එන්නේ ඒකයි මම කිව්වේ අර සමහර කෙනෙක් අර වචන මත එල්ලෙනවා කියලා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන චේතනාහම් භික්කවේ කම්මවදවි චේතනාව තමයි කර්මයේ බවට පත් වෙන්නේ. හැබැයි දැන් මේකේ වචන ටික මත එළොනහම ආහෙනම් අපිට හිතලා විතරක් නිකන් ඉන්න පුළුවන් වගේ අදහසක් එනවා. ඒතකොට චේතනාව කියන්නේ නිකන් හිතනවා කියන එක නෙමෙයි. ඒ කියන්නේ දැන් අපි හිතමු මෙහෙම හිතන්නකො. දැන් ඔන්න අරවින්ද මහත්මයා ඔතන ඉඳගෙන කල්පනා කරනවා මේ මම නැගිටින්න ඕන. දැන් එළියට යන්න ඕන. කිය කියා හිතනවා. එහෙම නැගිටින්න ඕන කියලා හිතුවට නැගිට වෙන්නේ නැහැ. හැබැයි නැගිටින්න ඕන කියන චේතනාව හරියට આવොත් එහෙමම නැගිට වෙනවා. එහෙමයි. එතකොට චේතනාව කියලා කියන්නේ අන්නේ ක්‍රියා සාධක බලය. එතකොට හැම සිතකම චේතනාවක් තියෙනවා. හැබැයි ඒ චේතනාව ප්‍රබල වුණොත් ඒ ක්‍රියාව කෙරෙනවා. එතකොට චේතනාව ප්‍රබල වුණු තැන තමයි ඒක කර්මය ජනිත කරන්නට සමත් වෙන්නේ. ඒ ඒ ඒ තුලින් තමයි ජවන්සිට ඇති කරන්නේ. ඉතින් දැන් අර විදිහේ ප්‍රශ්නයක් මතු කරන්නේ ඇත්තටම මේ චිත්තචෛතසික ධර්මයන් ක්‍රියාත්මක වෙන ආකාරය හරියට වැටහෙන්නේ නැති වෙනකොට තමයි අර වගේ ගැටලුවක් මතු කරන්නේ. දැන් ඔය සම්බන්ධවත් රේරුකාණේ මහානායක හනු ධර්ම විනිශ්චය පොතේ 12 වෙනි ප්‍රශ්නේදී අහලා තියෙනවා. ඒ 12 වෙනි ප්‍රශ්නය ඔය ඔය විදිහේ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. ඒ සම්බන්ධව උන්වහන්සේ පැහැදිලි කරනවා මෙහෙම. මෙය චේතනාව නොහැඳිනීම නිසා නගන ප්‍රශ්නයකි. පරමාර්ථ වශයෙන් දැනීම නැති අයට ධර්මයන් ගැන දැනීම නැති අයට චේතනාව කුමක්ද යන බව තේරුම් ගැනීම අපහසුය. පරමාර්ථ ධර්ම ගැන දැනුම නැති බොහෝ දෙනා යම් කිසිවක් කරන්නට අදහස් කිරීම නැතහොත් සිටීම චේතනාව කියා වර්ධවා තේරුම්ගෙන සිටිති. ඒ ප්‍රශ්නේ නගන්නේ ඒ අයයි. චේතනාවයි කියන්නේ ඒ ඒ ක්‍රියා සිදු කිරීම වශයෙන් උපදනා සිත්වල ඇති ක්‍රියාසාධක බලවේගයටය. පින් කැමැත්තෙක් දන් දීම වශයෙන් ආහාර බඳුනක්ගෙන භික්ෂුවකගේ අතෙහි තබයි. පින් කැමැත්තාට අයත් වූ ඒ ආහාර බඳුන භික්ෂුවගේ අතට පැමිණවීම දන් දීමය. ඒ ආහාර භාජනය භික්ෂුව අතට පැමිණවීම දායකයාගේ අතින් සිදු වූ සැටි සොයා බැලුවාම චේතනාව සොයාගත හැකිය. දායකයාගේ අත් දෙක ආහාර බඳුන කරා ගියේත් එය තද කරගත්තේත් ඔසවා ගත්තේත් භික්ෂුව දෙසට යැවූයේ දායකයාගේ ශරීරය තුල ඇති වූ බලවේගයකිනි. එබඳු බලවේගයක් අභ්‍යන්තරයෙහි ඇති නොවී නම් දායකයාගේ අත් නිකම්ම තිබෙනවා මිස ඒ ක්‍රියා සිදු කිරීමෙහි නොයදෙන්නේය. ඒ ක්‍රියා සිදුවන පරිදි දායකයාගේ අත් එහා මෙහා ගියේ ශරීරය තුල හටගත් වායු වේගයකිනි. ශරීරයේ සෙලවීම වශයෙන් ඇතිවන ඒ වායුව අභිධර්ම පොත්වල උගන්වන්නේ චිත්තජ වායෝ ධාතුව කියාය. මේ චිත්තද වායෝ ධාතුව පහළ නොවි නම් අර ආහාර මඳුන භික්ෂුව අතට නොයන්නේය. ශරීරය සොලවන ඒ වායෝ ධාතුව ඉබේම ඇතිවන්නක් නොව එයත් යම්කිසි බලවේගයකින් ඇති කරන්නකි. ඒ බලවේගය නම් සිත හා එක්ව ඇතිවන දාන වස්තුව භික්ෂූන් වහන්සේ අතට පැමිණීමේ උත්සාහයය. චේතනාවයයි කියනුවේ ඒ උත්සාහයටය. දීම පිළිබඳ උත්සාහයක් නිසා එයට දාන චේතනාවයයි කියනු ලැබේ. දන් දීමේ මුල නැතහොත් දාන ක්‍රියාවේ මුල ඒ චේතනාව. එහෙමයි. දැන් නායක හඳුරු ඉතාමත්ම සරල කරලා ඕනම කෙනෙකුට වැටහෙන හැටියට මේ චේතනාව පැහැදිලි කරන්නේ. එතකොට චේතනාව කිව්වම හුඟා දෙනාට හිතෙන්නේ නිකන් අර හිතනවා, කල්පනා කරනවා කියන ඒවා. එතකොට අභිධර්මයේ පැහැදිලි කරනවා චේතනාව කියලා කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් හැම සිතකම චේතනා චෛතසිකයක් තියෙනවා. නමුත් මේ ඒ ඒ ක්‍රියාවන් සිදු කරන්නට බලය ලැබෙන්නේ ඒ ක්‍රියාසාධනය සම්බන්ධව ඇති වෙන බලවත් චේතනා. එහෙමයි. එතකොට ඒවා තමයි අර දිගින් දිගට ක්‍රියාත්මක වෙලා ජවන්සිට පෙලක් ඇති කරලා අනාගතයේ කුසල කුසල කර්ම හැටියට විපාක ඇති කරන්නට සමත් වෙන මට්ටමට චිත්ත වීතියක් ජනිත කරන්න සමත් වෙන්නේ අර බලවත් චේතනාව. එහෙමයි. එතකොට ඒ විදිහේ බලවත් චේතනාවක් ඇති නොවි නිකන් අර හිතනවා මේ මතක් වෙනවා කල්පනා වෙනවා කියන තැනදී අර විදිහේ ඒකේ සිතුවිලි මාත්‍රය ඇති වෙලා හැමම නැති වෙලා යනවා. එහෙමයි. ඒත් නායකහරු පැහැදිලි කරනවා මේ දන් දීම කියන ක්‍රියාවලිය තුළ ඒ අතපය ක්‍රියාත්මක වෙලා දාන වස්තු පිළියෙල කරලා දානේ ගෙන ගෙනහිල්ලා භික්ෂුන් වහන්සේට හෝ කාට හරි පිළිගැන්වීම කියන මේ සමස්ත ක්‍රියාවලියම සිද්ධ කරන්නට ඒ කය හා බැඳුණු වායෝ ධාතුව තමයි උපකාර වෙන්නේ. මේ වායෝ ධාතුව ජනිත කරන්නේ සිතේ ඇතිවෙන අර චේතනාව විසින්. එහෙමයි. ඉතින් ඒ නිසා චේතනාව කියන එකයි නිකම්ම නිකම් දේවල් හිතනවා කියන එකේ වෙනස පැහැදිලිව තේරුම් ගත්තොත් විතරයි නිකන් හිත හිතා හිටව පමණට කුසල් සිද්ධ වෙන්නේ නැහැ කියන එක වැටහෙයි. එහෙමයි. දැන් අපේ ස්වාමීන් වහන්සේ මේ සමාජයේ තියෙන දෙයක් තමයි මේ ආමිසයට වඩා ප්‍රතිපත්තිය උතුම්. ඔව්. එතකොට ප්‍රතිපත්තිය කියන්නේ මේ අපි මේ සිත කය අපි මේ අපි සංවර කරගෙන ඉන්න එක. අපිට මේ දානයක් ඕනේ නෑ. සීලයක් එහෙම රකින්න ඕනේ නෑ. අපි තව කෙනෙකුට කරදරයක් නොවේ ජීවත් වුණා නම් ඒක තමයි ප්‍රතිපත්තිය කියන එක. දැන් හුඟක් සමාජ මාධ්‍ය ජාලාවල අපි ඔය පින්කමක දකින්නකොට තියෙන්නේ මේවා බොරු වැඩ. මේ අපි මේ මේවා නෙමෙයි කරන්න ඕන දේවල් කියලා. මේ සම්බන්ධවත් අපේ ස්වාමීන් වහන්සේ මොකද්ද ඔබ වහන්සේගේ තියෙන අදහස? ඔව් දැන් ඒක ධර්මානුකූලව අපි බැලුවම අපිට පේනවා අනුන්ට කරදරයක් නොකර සිටීම අවශ්‍යයි. ඒ ප්‍රතිපත්තියේ එක කොටසක්. අනිත් එක තමයි අනුන්ට යහපතක් කිරීම. එතකොට දැන් ඔය හුඟක් දෙනා සීලය කියලා හිතාගෙන මම සත්තු මරන්නේ මං හොරකම් කරන්නේ මං බොරු කියන්නේ ඔය නෑ නෑ කියන කොටස සීලේ එක කොටසක් විතරයි. අනිත් කොටස තමයි සමාදාන වෙලා ක්‍රියාත්මක කරන්න ඕන. ඒ නිසා සීලේ අංශ දෙකක් තියෙනවා විරති සහ සමාදාන. විරති කියලා කියන්නේ වෙන් වෙන්න ඕනකොට. සමාදාන කියන්නේ යෙදෙන්න ඕනකොට. එහෙම නැත්නම් චාරිත්‍ර වාරිත්‍ර. වාරිත්‍ර කියන්නේ වලකින්න ඕන කොටස, චාරිත්‍ර කියන්නේ ක්‍රියාත්මක කරන්න ඕන කොටස. ඒ ඒ තැනට ගැළපෙන හැටියට ක්‍රියාත්මක කළ යුතු කොටස තමයි චාරිත්‍ර. වාරිත්‍ර කියන්නේ ඒ ඒ තැනේ හැටියට නොකළ යුතු දේ, වැළකිය යුතු දේ තමයි වාරිත්‍ර කියන්නේ. ඒතර සීලයක් සම්පූර්ණ වෙන්නේ වාරිත්‍රයෙන් සහ චාරිත්‍රයෙන්. අද ගොඩාක් දෙනා සීලය කියලා නිකන් අඩලෙට තමයි, බාගෙට තමයි ඒක හඳුනාගෙන ඉන්නේ. මම සත්තු මරන්නේ මං හොරකම් කරන්නේ මං බොරු කියන්නේ එතකොට නෑ නෑ කියලා දේවල් කරන්න නැතුව නිෂ්ක්‍රීය වුණාම ඔක්කොම හරි කියලා හිතනවා. ඒ සීලේ එක කොටසක් විතරයි. එහෙමයි. බුදුරජාණන් වහන්සේ සීලේ පැහැදිලි කරන තැන දක්වනවා විරති සමාදාන කියලා අංශ දෙකක්. වාරිත්‍ර සහ චාරිත්‍ර කියලා කොටස් දෙකක්. දැන් ප්‍රාණඝාතයෙන් වැළකීම සම්බන්ධව බුද්ධ දේශනාව ගත්තාම කාරණා හයක් දක්වනවා කොහොමද මේ ප්‍රාණඝාතයෙන් වැළකීම කියන මේ සීල ප්‍රතිපදාව සම්පූර්ණ විය යුත්තේ කියලා. එහි පළමු කාරණය තමයි පාණාතිපාතා පටිවිරතෝ. ප්‍රාණඝාතයෙන් වළකිනවා. නිහිත දඬු, දඬු මුගුරු ආදියෙන් තලලා හිංසා කරන එකෙන් වළකිනවා. නිහිත සත්ත්වෝ සියුම් අව්‍යායුධ වලින් කපන කොටන එකෙන් වළකිනවා. දැන් ඔය ඔය කරුණු තුනම වැළකිය යුතු කාරණා. සත්තු මැරීමෙන් විතරක් වැළකීලා හරියන්නේ නැහැ. හිංසා පීඩා කිරීමෙනුත් වළකිනවා. එතකොට ওই වැලකිය යුතු කාරණා තුන වගේම එතන තව කරුණු තුනක් කියනවා පුහුණු කළ යුතු කරුණු. මොනවද? ලැජ්ජී, දයාපන්නෝ, සබ්බපාන බොහෝත හිතානුකම්පී විහෙරති. පව්කම් කරන්නට ලැජ්ජා ඇති කෙනෙක් බවට පත් වෙන්න. පාපයට ලැජ්ජා ඇති බව. ඊළඟට දයාපන්නෝ සියලු සත්වයන් කෙරෙහි දයාව ඇති කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ කියන්නේ හිංසා පීඩා කරන්නට ක්‍රියාත්මක වෙන්නේ දයාවක් නැති වෙනකොට. ඒතර සත්වයන් කෙරෙහි දයාව වර්ධනය කරන්න. ඊළඟට සබ්බපාන භූත හිතානුකම්පේ විහෙරති. සියලු සත්වයන් කෙරෙහිම හිතවත් බව මෙත් සිත ඇති කෙනෙක් බවට පත් වෙනවා. එහෙමයි. දැන් මේ සියලු සත්වයන් කෙරෙහි හිතවත් බව කියන එක බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් මෙත් සිත කියන එක දක්වලා තියෙනවා මෙත්තා මනෝ කර්ම, මෙත්තා වචී කර්ම සහ මෙත්තා කාය කර්ම. එහෙමයි. සියලු සත්වයින්ට හිතවත් බව අපට ක්‍රම තුනකට පවත්වන්න පුළුවන් සිතුවිල්ලෙන්, වචනයෙන් සහ ක්‍රියාවෙන්. ඒතර සිතුවිල්ලෙන් පවත්වනවා කියලා කියන්නේ හැම දිනම සුවපත් වෙන්නට ඕන කියන මනෝභාවය. සුවපත් වේවා සුවපත් වේවා කියන වචනය තෙපලීම නෙමෙයි. එහෙමයි. හරියට එක් දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් තුළ ඒ දරුවා කෙරෙහි ඇති වෙන හැඟීම වගේ. දරුවා සුවපත් වේවා සුවපත් වේවා කිය කින්නේ නැහැ. දරුවාගේ දුක් දුරු වේවා දුරු වේවා කිය කින්නේ. හැබැයි දරුවා කියන ඒ අරමුණ සිහි වෙනකොටම අම්මා තුළ ඒ දරුවාගේ යහපත වෙනුවෙන් ජීවිතය උනත් පරිත්‍යාග කරන්න පුළුවන් ලොකු උනන්දුවක් ඒ අම්මා තුල ඇති වෙනවා. එහෙමයි. ඒ වගේම දරුවාට විපත් වළක්වන්නට ඕන කැපකිරීමක් කරන්න පුළුවන් උනන්දුවක් ඇති වෙනවා. අන්න ඒක තමයි මෙත්තා මනෝභාවය. ඒ කියන්නේ අනිත් කෙනා සුවපත් කරන්න ඒ කැප වෙන ගතිය. එතකොට ඒ කැප වෙන ගතිය තියෙනකොට තමයි ඒ මව තුල මෙත්තා වචී කර්ම ඒ යහපත සිද්ධ කරන්න විපත වළක්වන්නට වචන ක්‍රියාත්මක ඊළඟට තමයි මෙත්තා කාය කර්ම. ඒ ඒ මෛත්‍රී සහගත බව තියෙනවා නම් තමයි කායික වශයෙන් දරුවගේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක. එතකොට මේ දානය පරිත්‍යාගය කියලා කියන්නේ කායික වශයෙන් සහ භෞතික ද්‍රව්‍ය උපකාර කරගෙන අන් අයගේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි සත්තු නොමරා ඉන්නටත් ඕන, සත්තුන්ට හිංසා පීඩා නොකර ඉන්නටත් ඕන, සතුන් ජීවත් කරන්න, සුවපත් කරන්න අවශ්‍ය දේවල් කරන්නත් ඕන. එතකොට ප්‍රාණඝාතයෙන් වැළකීම වගේම දන් කියන එක එකම සීල ප්‍රතිපදාවේ එකම ප්‍රතිපත්තියේ කොටස් දෙකක්. ඒ නිසා ප්‍රතිපත්ති පිරීමයි කියන්නේ දේවල් නොකර සිටීම පමණක් නෙමෙයි. අපි අනුන්ට හිංසා කරන්නේ නැත්නම් පීඩා කරන්නේ නැත්නම් කරදරයක් කරන්නේ නැත්නම් අපේ ප්‍රතිපත්තිය සම්පූර්ණයි කියලා ඒ හිතන්නේ ඒ ප්‍රතිපදාවේ එක කොටසක් පමණක් දකිනයි. ඒ නිසා අපි විශේෂයෙන් අවධාරණය කරන්න ඕන ප්‍රතිපත්තිය කොටස් දෙකකින් යුක්තයි. අර නොකල යුතු දේ නොකර සිටීම සහ කල යුතු දේ කිරීම. ඉතින් ඒ නිසා මේ ආමිස දාන, ධර්ම දාන, අන් අයට උදව්පකාර කිරීම, අන් අයගේ යහපත සැලැස්වීම. හැබැයි එතනදිත් අපි මතු තේරුම් ගන්නට ඕන මේ කණ්ඩ බොණ්ඩ දෙනවා, අඳින්න පළඳින්න දෙනවා කියන මේ භෞතික සංග්‍රහය විතරක් නෙමෙයි පරෝපකාරය කියන්නේ. ඒ අයගේ මානසික සංවර්ධනයට, ආධ්‍යාත්මික සංවර්ධනයට මඟ පෙන්වන්න පුළුවන් ඒක තමයි විශිෂ්ටතම උපකාරය. හැබැයි අර ප්‍රාථමික දේ නොසලකා හැරලා අපට අරක කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ වුණත් බණ අහන්න ආපු මිනිසයා කුසගින්න ඉන්නවනම් කන්න ටිකක් දීලා බණ කිව්වා. ඇයි? මානසික ආධ්‍යාත්මික සංවර්ධනය තමයි ඇති කරන්න ඕන. හැබැයි අර කායික සහයෝගයකට නැත්තම්, පාරිසරික සහයෝගයකට නැත්තම් ඒ සඳහා වෙහෙසුණයි කියන එක සාර්ථකව පළදරන්නේ. එහෙමයි. ඉතින් මේ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය කායික මානසික ආධ්‍යාත්මික පාරිසරික කියන මේ සමතුලිත බව මධ්‍යම ප්‍රතිපදාව මේවා පිළිබඳ ਵਿਚාරයක් නැති කෙනෙක් තමයි ප්‍රතිපත්තිය කියන්නේ අර විදිහට දේවල් නොකර සිටීම හානි නොකර සිටීම ඒකෙන් අපේ ප්‍රතිපත්තිය රැකෙන ඔය වැඩි දේවල් කරන්න ඕනේ කියලා යමෙක් කියනවනම් ඒතනත්තා ප්‍රතිපත්තියේ එක් අංශයක් පමණයි දැකලා එහෙමයි අවසර අපේ ස්වාමීන් වහන්සේ ඒ ඊට අමතරව අපේ ස්වාමීන් වහන්සේ මේ මේ මේ निराගමික සහ මේ මධ්‍යස්ථයි කියන කණ්ඩායම් කියන එකක් තමයි මේ චේතනාව නම් කුසලය අපි හොඳට හිටියානම් ඇති. දන් දෙන්න කරන්න ඒව කරන්න යන්න අවශ්‍ය නැහැ කියන්නේ. ඒව කරන මිනිස්සුන්වත් වළක්වනවා අපේ ස්වාමීන් වහන්සේ. ඒ එතන වෙලා තියෙන්නේ අර චේතනාව කියන එක નિවරදිව වටහා ගන්න බැරිකම සහ ඒ අය තමන්ගේ හැඟීම තමන්ගේ ආකල්පය තමන්ගේ ආකෘතිය තමයි ධම හැටියට හිතන්නේ. එහෙමයි. එතකොට දැන් ওই මධ්‍යස්ථයි කියලා ඒගොල්ලෝ කිව්වට ඇත්තටම එහෙම මධ්‍යස්ථ බවක් නැහැ. දැන් පිටරටවල નિરાගමක කියලා කියන්නේ එක ආගමක එල්බගෙන නැහැ කියන එක. එහෙමයි. හැබැයි ඒගොල්ලන්ගේ තියෙන එක ස්වභාවයක් තමයි ඒගොල්ලෝ ආගම් වලට නිග්‍රහ කරන්නේ ආගම් ප්‍රතික්ෂේප කරන්නේ ඒවා විවේචනය කරන්නේ දැන් මේ අපේ රටේ નિરાගමක කියන කණ්ඩායම ඒගොල්ලන් මේ බුදුදහම පිළිබඳ හරිය අමාරුවක් තියෙනවා. බෞද්ධ ප්‍රතිපදාව ගැන ලොකු අමාරුවක් තියෙන ඒවා ගැන විවේචනය කරන නිග්‍රහ කරන දොස් පවරන හැල්ලුවට ලක් කරන ඉතින් निराගමික නම් ඒගොල්ලෝ පැත්තකලා තමන්ගේ වැඩක් බලා ගන්න එපා එහෙමයි එතකොට මේ බුදුදහමට ගරහන එක තමයි ඒගොල්ලෝ निराගමික කියලා කල්පනා කරන්නේ ඉතින් එහෙමනම් එතන निराගමික බවක් හෝ මධ්‍යස්ථ බවක් නෙමෙයි තියෙන්නේ බෞද්ධ විරෝධී බව. එහෙම අවසර අපේ ස්වාමීන් වහන්සේ. ඔතන තව වැදගත් කාරණාවක් කියලා සමාජගත කරනවා. මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ තනි තනියම මේ ධහම වඩවාගෙන යන්න මේ මේ අනිත් දාන අනම් මනම් ඒ ඒ කිසි කටයුත්තකට නිරත වෙන්න එපා. ඒවා මේ බොරු වැඩ. ඒවා මේ බොරු වියදම්. මම හිතන්නේ අපි ස්වාමීන් වහන්සේ වහන්සේ අපිව නිවැරදි කරන්න මේ තෘෂ්ණාධික මිනිස්සු තමයි එහෙම හිතන්නේ. වැඩිපුරම ඒ කියන්නේ තමන් සන්තකදී අනිත් අයට දෙන්න කැමති නැති මසුරුකම තියෙන ඒ වගේම ස්වල්ප මාත්‍රයකින්වත් අනිත් අය වෙනුවෙන් කැපවෙන්න කැමැත්තක් නැති. ඒ කියන්නේ මනුස්සකම වැඩිලා නැහැ. මා පමණක් නෙමෙයි අනිත් අයත් හොඳින් ඉන්නට ඕන. මගේ ශක්ති ප්‍රමාණයෙන් අනිත් අය වෙනුවෙන් යහපත කරන්න ඕන, කැපවෙන්න ඕන කියලා මේ මනුස්ස ගුණය වර්ධනය වෙන තරමට තමයි ඒ තැනත්තා අනුන් වෙනුවෙන් කැපවෙන්නේ. සමහරු තුල අර සීලයේ විරති කොටස පවත්වාගෙන යනවා. ඒ කියන්නේ හානි කරන්නේ නැහැ ලෝකෙට. හැබැයි ලෝකෙට උදව් කරන්න කරුණා මෛත්‍රියෙන් ಗುಣ වැඩෙන්නට ඒ ඇය තුළ වර්ධනයක් වෙලා නැහැ. දැන් ඊයේ එක ස්වාමීන් වහන්සේ නමක් අපිට කතා කරලා දුරකථනයෙන් ඇහුවා විදේශ රටක ඉන්න ස්වාමීන් වහන්සේ නමක්. දැන් මේ ඇතැම් ස්වාමීන් වහන්සේලාත් හමු වෙනවා හරියට කැප වෙලා සිල් රකින්නවා. ඒ කියන්නේ අර නොකල යුතු දේවල් උපරිමයෙන් ඒවෙන් වැළකීලා ඉන්නවා. එපා කිව්ව දේවල් මුකුත් කරන්නේ නැහැ. හැබැයි කරුණාවක්, මෛත්‍රියක්, සද්ධාවක්, අනුකම්පාවක්, පරෝපකාරයක් මොකකටවත් යොමු වෙන්නේ නැති චරිතයින්. එහෙමයි. සමහරු ඉන්නවා කරුණාව තියෙනවා, මෛත්‍රිය තියෙනවා, පරෝපකාරය තියෙනවා, අනුන් වෙනුවෙන් පුදුම කැපකිරීමක් කරනවා. හැබැයි අර නොකල යුතුයි කියලා එපා කිව්වේවා ඒවෙන් වැළකීලා ඒ සීලය එතරම් සැලකිලිමත් වෙන්නේ නැහැ. එහෙමයි. ඒතර සමහර කෙනෙක් ඒ සීලේ විරති කොටස ආරක්ෂා කරනවා අර වැඩි යුතු ಗುಣධර්ම ටික වඩන්නේ සමහරු ඒ ಗುಣධර්ම කොටස වඩනවා අර විරතිය හැටියට වැලකින්නට කියපු දේවල් එච්චර සැලකිලිමත් වෙන්නේ එහෙමයි. ඉතින් ඔය දෙකම අන්ත දෙකක්. ඉතින් අපි පුහුණු වෙන්නට ඕන මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුළ නොකල යුතු දේ නොකර සිටින්නටත් ඕන කල යුතු දේ තමන්ගෙත් අනුන්ගෙත් යහපත පිණිස කරන්නත්. ඔය ඔය අංශ දෙකම එකතු වුණොත් තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය වඩා ශක්තිමත් වෙන්නේ නිවැරදි තැනකට එන්නේ. ඉතින් ඔය දෙකෙන්ම අවසානයේ බලාපොරොත්තු වෙන්නේ ප්‍රඥාව අවදි කරලා මේ ලෝකෙහි નિસරු බව අවබෝධ කිරීම. ඉතින් එතකොට ආපහු අර සමහරු ප්‍රශ්න කරනවා තර්ක කරනවා. ඉතින් નિસරු බව අවබෝධ කිරීමට නම් මේ අනිත් අනිත් දේවල් මේ ගොඩ ගහන්නේ මොකටද? අතහැරීමනේ අවශ්‍ය කියලා කල්පනා කරනවා. ඒක අපි මෙහෙම තේරුම් ගන්න ඕනේ. දැන් අපි හිතමු පොඩි දරුවෙකුට අපි කියනවා පුතේ මේ ඉගෙන ගන්නවයි කියන එක මේ සංස්කාර ගොඩ ගැනීම. මේ සංඥා ගොඩ ගහ ගන්න එකක් තමයි මේ ඉගෙන ගන්නවා කියලා සංඥා වැඩි කරගන්න එක නේද? ඒ නිසා ඕවා තේරුමක් නැහැ. ඕවෙන් ඔයාගේ සසර දිග්ගැස්සෙනවා. නිවන් මාර්ගය ඇහිරෙනවා. ඒ නිසා පුතා ඉගෙන ගන්න එපා. එහෙම කියලා පොඩි දරුවෙකුට කිව්වා. එහෙමයි. ඒ ඒ පොඩි එකා අබබ්බේක් වෙනවා. මොකක්වත් කර කියා ගන්න ශක්තිය නැති, බුද්ධිය නුවණ වර්ධනය වෙන්නේ නැති, නිකම්ම නිකන් නිකමෙක් වෙනවා. එහෙමයි. හරියට මහදන සිටු පුත්‍රයාට වුණා වගේ. ඒ තැනැත්තා සසරේ පාරමිතා වැඩිලා තිබුණා. බෝධිපාක්ෂික ධර්ම වැඩිලා තිබුණා ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් ලැබලා තිබුණා නිවන් දකින රහත් වෙන්න ශක්තිය තිබුණා කියලා බුදුහාමුදුරෝ දේශනා කරන හැබැයි කිසිවක් අවදි වුණේ නැහැ. ඇයි අම්මා තාත්තා කල්පනා කළා අපේ දරුවට සල්ලි තියෙනවා. ඒ නිසා වෙහෙසවන්න ඕනේ ඉන්ද්‍රිය පිනෝමින් සුවසේ ජීවත් වෙන්න කියා දුන්නාම ඇති. ඉතින් අන්න ඒ වගේ තත්වයකට පරිවර්තනය වෙනවා සමාජය. ඒ නිසා එහෙම කරලා ලෝකයක් සකසන්න බෑ යහපතක් කරන්න බෑ. දරුවා කුඩා කාලෙදී අපි පොළඹවන්න ඕන වැඩිපුර ඉගෙන ගන්න වැඩිපුර හැකියාවන් ඇති කරගන්න දියුණු කරගන්න ඒ කුසලතාවයන් දියුණු කරගෙන බුද්ධිය ප්‍රඥාව අවදි වෙනකොට තමයි අපි ඒ දරුවට කියා දෙන්නේ මේ දේවල් નિસරුයි කියලා දැනගෙන අතහරින්න. එතකොට මේක කැමති දේවල් ඇලෙන දේවල් වල ඇලෙන්නට බැඳෙන්නට දෙයක් නැහැ කියලා නුවණින් තේරුම් අරගෙන අත්හල යුත්තක් විනා එහෙම නැතුව මේ මට අමාරු නිසා මට ප්‍රශ්නයක් ඇති වෙන නිසා දේවල් අතහැරියයි කියලා නිවන් දකින්න බෑ. අද ගොඩාක් දෙනා දේවල් අතහරින්න උත්සාහ කරන්නේ ඒකෙන් ප්‍රශ්නයක් එනවනම් ඒකෙන් පීඩාවක් එනවනම් මම කැමති නැත්තම් අතහැරලා ගන්න. ඉතින් ඒ අතහැරීම සතාසිව පවත් කරනවා. තමන් අකමැති දේවල්, තමන් ගැටෙන දේවල්, තමන්ට පීඩා ඇති වෙන දේවල් අතහැරලා යනවා. එහෙම අතහැරලා නිවන් දකින්න බෑ. කැමති දේ අතහරින්න ඕනේ. ඒ කැමති දේ අතහරිනවා කියන එකට නුවණ තියෙන්න ඕනේ. සිහි බුද්ධිය අවදි වෙන්න. ඒක බලහත්කාරයෙන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔය බොහෝ දෙනා අනුශාසනා කරන්නේ ඒ දේවල් අතහරින්න අතහරින්නට කියලා නිවැරදි අවබෝධයෙන් නම් එතන සැබෑවට ඇලිලා තියෙන දේයි අතහරින්න ඕන. ඒ වගේම අන් අයට තුලත් ඒ ප්‍රඥාව අවදි කරලා අතහරින්නට මඟ සලස්වන්න. එහෙමයි. එහෙම නැතුව ඒ බොහෝ දෙනා හිතන්නේ මේවා එකක්වත් වැඩක් නැහැ. ඒවෙන් නිකන් දුක පීඩාව ඇති වෙන්නේ. ඒ නිසා අතහැරලා දාන්න. මේ ප්‍රාථමික ආකල්පය තුල ප්‍රඥාව නෙවෙයි වැඩෙන්නේ අර දේවල් වලින් බැහැර වෙලා උකටලී වෙන උදාසීන වෙන හැකිලෙන ගතිය තමයි ඒකෙන් වර්ධනය. එහෙමයි. ඒ නිසා දේවල් බැහැර කරමින් ප්‍රතික්ෂේප කරමින් හැකිලෙමින් උදාසීන වීමේ ප්‍රතිපත්තිය එකක් අවදියෙන් බුද්ධිමත්ව තමන්ගේ අනුන්ගේ යහපත සලස්වාගෙන ප්‍රඥාව අවදි කරලා નિસරු බව දැකලා අතහැරීම තවත් දෙයක්. මේක අතහැරීම වශයෙන් එකක් වගේ පෙනුනට පැහැදිලිව අනුවණකමින් අතහැරීම සහ ප්‍රඥාවෙන් අතහැරීම කියන්නේ කාරණා එහෙමයි. එහෙමයි. කාල වේලාව අවසන් වීම හේතු කොටගෙන අදටත් අපිට ඔබගෙන් සමුගන්නට සිදු වෙනවා. නමුත් ලබන සතියේ මේ වගේම හරවත් වැඩසටහනකින් අපි පොරොන්දු වෙනවා ඔබගේ නිවසට සුපුරුදු ලෙස ගොඩ වෙනවයි කියලා. ඉතින් අද මේ ධර්ම දානමේ පුණ්‍ය කර්මය අපේ ස්වාමින් වහන්සේට අපි සදහැසිතින් අනුමෝදන් කරනවා ඔබ වහන්සේගේ මේ ශාසනික සේවාව තව තවත් ශක්තිමත් කරගෙන යන්නට හේතු වාසනා වේවා අවසන ප්‍රාර්ථනීය වූ බෝධියකින් නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් වේවා කියලා. ඒත් එක්කම අපගේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයට අපි මේ පුණ්‍ය ආනුමෝදනාව සිද්ධ කරනවා මේ ශාසනික කටයුතු තව තවත් ශක්තිමත් කරගෙන යාමට කියා. ඔබටත් මේ පුණ්‍ය කටයුත්තෙන් ජනිත වූවා වූ කුසලයේ අපි සතුටින් අනුමෝදන් කරනවා මේ සංසාර ගමන සුවෙන් ගමන් කිරීමටත් ප්‍රාර්ථනීය උබෝධියකින් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමටත් නැවතත් මෙවන් වටිනා ධම් සාකච්ඡාවකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට අපි ඔබගේ නිවසින් සමුගන්නවා. එතෙක් ඔබට සම්මා සම්බුදු සරණයි.